ජරා මරණ එහෙම නැත්නම් ජීවිතය ඇති වෙන ජරාව කියලා කියන දිරණ ගතිය එහෙම නැත්නම් ව්‍යාධියත් උන්නම් මේකට දාන්න පුළුවන් ලෙඩ වෙන ගතිය මරණය ඒක සදාකාලිකවම ජීවත් වෙන සතා පෙළෙන ජීවත් වෙන සතා පරිවේෂණ කරන දෙයක් කොහොමද මේ දි รา පත් වීම නතර කරන්නේ කොහොමද ව්‍යාධිය නැත්නම් මෙලෙඩ රෝග නතර කරන්නේ කොහොමද මේ මරණය නතර කරන්නේ කියලා. ඒක නිසා අපිට කියන්න පුළුවන් අද තියෙන තාක්ෂණය අද තියෙන යටිතල පහසුකම් අයියන මුලදා මේ දැනුම මේ sannivedana දැනුම ඔක්කොම උත්සාහ කරන්නේ පිනු පෙනුමටත් ඒකයි ඒගොල්ලෝ ඇත්තටම මට බලනකොට පේනවා ඇතුළෙන්මත් කරන්නේ ඒකටයි මේ අපි ජරාව නැති කරගන්නේ කොහොමද අපි ව්‍යාධි නැති කරන්නේ කොහොමද අපි මරණ නැති කරගන්නේ කොහොමද කියලා. ඉතින් එතනින් තමයි ਸਰවචනාංශයේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා දෙන්න හදන්නේ මෙච්චර ලීසි කියලා කිව්වට පටිච්චසමුපාදේ ඒකේ තරම් ලේසි නෑ මොකද ඉපදිච්ච එකම සතෙක්වත් ওই පරිසම්පාදේ තේරුම් ගත්තා නම් ලැබෙන සාන්තිය වෙන ජරාවටපත් වීමෙන් ව්‍යාධියටපත් වීමෙන් මරණයටපත් වීමෙන් ඇති වෙන ශෝකෝලි මිදිලා නැහැ හැම කෙනාම තාමත් ඒ වයසට යනකොට අමරලි වැටෙනකොට කෙස් පැහෙනකොට දත් හැලෙනකොට දුකක් කරගන්නවා එහෙනම් දුකට හේතුවක් කරගන්නවා ඒ වගේම ලෙඩක් එනකොට ව්‍යාධියක් එනකොට පුදුමාකාර ත්‍රස්ත භාවයටපත් වෙනවා බය භාවයටපත් වෙනවා. ඒ වගේම මරණය ගැන කතා කරන්නවත් කැමති වෙනවා. ඉතින් එතනදී සර්වඥාන්සේ ආනන්ද සාංශර සඳහන් කරනවා අතිදපච්චේතා ජරා මරණන්ති කවුරු රැවුවොත් එහෙම ඔබ වහන්සේ ඔය කියන පටිසමුප්පාදය එහෙම නැත්නම් හේතුඵල වාදය මේ ජරා මරණය කියන එකටත් පෙන්ලා දෙන්න පුළුවන්ද කියලා ඒකටත් අදාළද කියලා ඇහුවොත් ඉති පුට්ඨෝ සතා ආනන්ද අත්‍යීති වචනීය. එහෙම කවුරු හරි ඇහුවොත් මේ තරම් ලෝකෙට කවදාකවත් විමසන්න බැරි විසඳන්න බැරි විස්තර කරලා දෙන්න බැරි ජරා ව්‍යාධි මරණ කියන මේ තුනටත් පටිච්චසමුපාද උත්තරයක් තියෙනවා කියලා සරුවචන්ද කියනවා දැන් ඔව් කියලා කියන්නේ කියලා. ඒකට කියන තියෙන උත්තරය ඒකයි. ඒක නිසා කියනවා ඒකට ඇහුවොත් කවුරු හරි මේ ජරා ව්‍යාධි මරණ මොකක් හේතු කරගෙනදයි මේ ලෝකේ පහළ වෙන්නේ නැත්නම් ඒකේ පිළිබඳව විග්‍රහයක් විසිතුරු කර දැක්වීමක් ඇහුවොත් ඕක කිව්වට පස්සේ ඇහුවොත් එහෙම කියන්නේ කියලා කියනවා ජාතිපච්චා ජරා මරණන්ති විමස්ය වචනීය. ජාතිය නිසායි මේ ජරා මරණ ඇති වෙන්නේ කියන එක තමයි ਸਰුවඥ විග්‍රහය. වෙන විදියකට අපි බෞද්ධයන් වශයෙන් උපදීම නිසා ඉපදින භවයේ තියෙන වාසිය අරගත්තොත් ਸਰුවචනාංශයේ දුක නැත්නම් දුක්ඛ සත්‍ය විශේෂයෙන්ම ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං ආදි වශයෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන හතරම දුක්ඛ සත්‍ය විස්තර කිරීමට නිදර්ශන වශයෙන් කරගන්න. මෙතන පෙන්නනවා ජාතිය සහ ජරා මරණ දෙක හේතුප්‍රත්‍ය ධර්ම දෙකක් වශයෙන්. ජාතිය හේතු කරගෙන ජරා මරණ ව්‍යාධි පහළ වෙනවා. නමුත් જાතියත් සහිතවම ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැත්තම් අප්පියේ සම්පයෝග පිහි විප්පයෝග වශයෙන් ප්‍රියන්නා වේක්වීම අප්‍රිය ප්‍රියන්නා වෙන්වීම අප්‍රියන්නා එක්වීම සක්කේටි වශයෙන් පංච පාදානස්කන්ධ කියන තැන ජාති ජරා ව්‍යාධි මරණත් එකතු වෙන දුක් වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ නිදාන සූත්‍රයේදී ජාතිය හේතු වශයෙන් උත් ජරා ව්‍යාධි මරණ කියන එක ඵලය වශයෙන් උත් පෙන්නලා මේක විග්‍රහයකට පෙතක් සකස් කරගන්නවා. ඉතින් මෙතනදී සර්වචනහන්සේ ආනන්ද හාමුදුරුව මේක ලේසි කියලා කිව්වට සර්වචනහන්සේ පෙන්වන්න හදන කාරණාව ඉස්මතු කරලා ගත්තොත් අපි මරණය දුකක් වශයෙන් ගත්තට අපේ පවතින ජන විඥානයේ පවතින පිළිගැනීම හැටියට ජාතිය දුකක් වශයෙන් පිළිගන්න කැමැතිද කියන එක. කවමදාකවත් කවුරුවක්වත් කැමැති නැහැ. උප්පත්තිය ජාතිය හටගන්ව දුකක් විදිහට සලකන්න. අපි ඒක සැපක් වශයෙන් අරගෙන ඒක හේතු කරගෙන එන ජරා ව්‍යාධි මරණ කියන තුන දුකකට දාලා මේ දෙක දෙකට බෙදාගෙන මෙතන තමයි පටලවිල්ල. මෙතන තමයි අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ අගමුල හොයාගන්න බෑ. මේ හතරම කක්ක ගොඩක්. ජාති ජරා ව්‍යාධි මර්ග හතරම කෙලෙසිච්ච හතරක්. අපි එකෙන් ජාතිය හොඳ පැත්තට දාලා සුබ පැත්තට දාලා සුඛ පැත්තට දාලා පැතියුත්තක් වඩපත් කරගෙන ගන්නකොට පොදියම ඉන්නේ. පොදියම ආවට පස්සේ ජරා ව්‍යාධි මරණ අයින් කරන්න හදනවා. උපන් දවසේ ඉඳලා නැත්නම් 6 4 තේරිච්ච දවසේ ඉඳලා මැරෙනකම් ওই ටික තමයි මිනිසයා කරන්නේ ස්ත්‍රී වේවා පුරුෂ වේවා. දැනුවත් වේවා නොදැනුවත් වේවා රජ වේවා රට වැසි වේවා දොස්තර වේවා ලෙඩා වේවා අම්මා අප්පා වේවා දරුවා වේවා ගුරුවරයා වේවා ගෝලයා වේවා මෙන්න මේ පටලැවිල්ල මේ ජාතිය සුබයක් වශයෙන් සලකන පටලැවිල්ල තුල ජරා ව්‍යාධි මරණ කියන මේ ඉතුරු බඩු හතරම විකිනෙනවා පොදිය පිටින් ගත්තට පස්සේ ගෙදර ගිහිල්ලා මල්ල තියහලා බලනකොට අපි ಜಾති අයින් ඒතකොට ಜಾති වැඩක් නැහැ ඒ වෙලාවනේ ඒ සුත් ටික ටික අරලා බලන තියෙනවා හා කෙලස් ගොඩක්. ඉතින් මේක තේරෙනවා නම් නැත්නම් පටිච්චසමුපාදයේ උන් ඔය ඔය කියන විග්‍රහය මල්ල දිගාරලා බැලුවොත් ඒ මිනිස්යාගේ භාවනාවේදී නැත්නම් මේ ආධ්‍යාත්මික ගවේෂණයේදී එහෙම නැත්නම් මේ ආර්ය පරිශ්‍රණයේදී ಜಾතිය නැති කරන්න උත්සාහ කරනවා. මේක සුභවාදී යථාර්ථවාදී ඉගැන්වීමක් විදිහට බාර ගන්න කැමතියි. කවුරුවක්වත් කැමති නෑ. ඔක්කොම ਸਰවචනහසර බයිනවා අපගබ්බ කියන වචනේ. ගබ්සා කරන ධර්මයක් දේශනා කරනවා කියන්නේ. ਸਰවචනහසර විනය පිටකෙත් එක සඳහන් කරලා තියෙනවා, සූත්‍ර පිටේ සඳහන් කරලා තියෙනවා. ගොඩක් වචන කියනවා, වචන හත අටක් කියනවා. අරස රසෝ, උච්ඡේදෝ, අකිරියවාදෝ, අපගබ්බෝ මේ ගබ්ස කරන ධර්මයක්. ජාතිය නැති කරන ධර්මයක් කියලා. ඉතින් මේ වගේ පොඩි පිරිසකට මේක කතා කරාට එළියදීම කතා කරොත් එහෙම ගුටි කණ්ඩායි වෙන්නේ. හොඳට ධර්මයේ තේරුම් අරගත්තට පස්සේ සරුවච්චන් වහන්සේගේ සම්පූර්ණ ඉගැන්වීම තියෙන්නේ මේ ජාතිය නැති කිරීමට මිස ජරා ව්‍යාධි මරණ නැති කිරීමට නෙවෙයි. මේකේ මහ විශාල වෙනසක් තියෙනවා. මේ මෙතන තමයි පටලවිලි තියෙන එක. අපි අද අද ගත්ත ධර්මදේශන මාතෘකාවේ මුල් කොටහේ මෙතන තමයි ලියා ගන්න තියෙන තැන. ඒක ලිහිච්ච තැන, සරුවචනාංශයට ලිහිච්ච තැන තමයි සරුවචනාංශ ඉස්සල්ලාම උදාන ගාතාවක් කියන්නේ අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. මේ දුක් දින සංසාරේ අනන්ත අප්‍රමාණ ගාතියක්. මම මේ දුක් දෙන්න හොයාගෙන ඇවිද්දා. ඉහදෙන වඩුව හම්බුන්නේ නැහැ. මට හම්බෙච්ච හදපු ගෙවල් මම දැක්කේ. ඊ හදනවා මම දැක්කේ නැහැ. මොකද ගේ හදන එක මංගල කාරණා නිසා මම එතන බැලුවෙත් නැහැ. අනිත් එක වැඩේ පටන් ගන්නකොට ගේ හදලා ඉවරයි. අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං මං කොච්චර මේ ಜಾති සංසාරේ ඇවිදින ගියත් මට හම්බුනේ නැහැ. අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ මේ මේක උපද්දවන කෙනා හට ගන්න කෙනාගේ හදන්න ගහකරං ගවේසන්ත දුක්ඛා ජාති පුනප්පුනා දුක් දෙන සංසාරයේ විද ගහකරං දිට්ඨෝසි දැන් බුදුරජාණන් වහන්සේ ඉපදුනාට පස්සේ අරෝචන්සේ අවුරුදු 35ක් ගියාට පස්සේ පටිච්චසමුප්පාදේ හරහා ජාති දැක්කා ගහකරං දිට්ඨෝසි පුනගේ යන්නකාසි එතෙන්ද කියනවා මස්සිනා සෙල්ලම් කරන්න එන්න බෑ ඊට පස්සේ කියලා ගන්න එන්න වඩුවර කතා කරලා කියන ඊට පස්සේ ගෙවල් හදන්න දෙන්න එපා. පුර ගියන කාසී සබ්බාතේ පාසුකා භග්ගා ගහ ගොටම් විසක්කිතා. උඹේ ඔක්කොම පරාල කැඩුවා. කැණිමඩල විනාශ කරා. විසංඛාරගතං චිත්තම් මගේ හිතේ ආය සංස්කාර නැහැ. මතක තියාගන්න ඔන්න ඔතන තමයි જાතිය තියෙන්නේ. සංස්කාර කියන හැම තැනම જાතිය. ප්‍රාර්ථනා කියන හැම තැනම જાතිය. අභිමතාර්ථ කියන හැම තැනම જાතිය. පතන කියන හැම තැනම જાතිය. ඒ පැතුම් ප්‍රාර්ථනා අභිමතාර්ථ සියල්ලම දැක දැක දන දන ගිවම් කරන්න ආය මෞකුසකට යන්න ඕනේ මේ gedi gediya පිටින් තියෙන සංසාරේ. මේක දිහා බලහිනකොට කරතේ. අපි මේ දවස් 14 මුත්‍රා කරන්න හදන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් මේ දින පංචස්කන්ධේ තේරුම් අරගෙන ඒකට බුදුහාමුදුර අපිට දීලා තියෙන උපක්‍රම හරහා අපිට කවදද සංස්කාර කියන ප්‍රාර්ථනා චේතනා ප්‍රණිදි අභිමතාර්ථ ඉදිරි බලාපොරොත්තු මේ සියල්ලම දැක දැක දන දන නතර කරන්න පුළුවන් තැනක් ආවනම් ආය જાතියක් එන්නේ. ඒ චිත්තක්ෂණේ සංස්කාර නැති බව සහතිකන ඒ චිත්තක්ෂණේ තවත් જાතියකට හේතු වෙන්නේ නැහැ. එවැනි චිත්තක්ෂණයක් මේ පැතුම් පොදියක් වෙච්ච සංසාරේ මේ වගේ අපි ගත කරන මේ පෞල් ජීවිත ගත කරද්දී රටකට ජාතියකට ආගමකට බැඳිලා ඉඳද්දී සංස්කෘතියකට බැඳිලා ඉඳද්දී ලියලා දාන්න පුළුවන් කලවලා දාන්න පුළුවන් එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේක කල යුත්තක්ද කියන එක මෙතන ඉන්නවනම් මූලධර්මවාදී කවුරු හරි මෙතන ඉන්නවනම් ආගම්වාදී කවුරු හරි සියල්ලම විරුද්ධ වෙයි ඒ ගැන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනෙලා තියෙන්නේ මේ සිංහල බුද්ධ ආගම නැගී හිටවන්න. එහෙම නැත්නම් අපේ પરම්පරාවෙන් ගෙන ආපු චාරිත්‍රය ගෙනියන්න. එහෙම නැත්නම් ඒ සම්ප්‍රදාය ගෙනියන්න. ඒ ගෙනියන හැම තැනම ගෙනියන්නේ ප්‍රාර්ථනා පොදියක්, සංස්කාර පොදියක්, ආසාවල් පොදියක්. ඒ පොදිය තමයි නිතරම මේ ජාතිය සංස්කාර ආශාවල් සම්මුති ලෝකේ පේන තියෙන්නේ ලොකු දෙයක් ඇතිකරන නිර්මාණශීලීත්වයක් ඇතිකරන ප්‍රගතියක් ඇතිකරන මූලිකම ජවය දෙන චිත්තක් චෛතසිකය කිය. ඉති අපි එක බලන්නෙම සුඛ සුබ නিত্য ආත්මීය වශයෙන්. ඉති මම මේ උත්සාහ කරන්න හදන්නේ සරුවචනන්සේගේ උදාන ගාතාවෙන් පළවෙනි එකෙන් පේනවා විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා මගේ හිත විසංඛාර කරා. හිත පවතිනවා හිතේ ක්‍රියාකාරකම් පවතිනවා මම දන්නවා දැක දැක දැන දැන කිසිම ප්‍රාර්ථනාවක් නැහැ ඉතින් මම මෙහෙම මේ විනාඩි 20ක් ඇතුළත මෙතෙන් අඬ ගහගෙන ආවට ප්‍රාර්ථනාවක් නැත්නම් අපිට මේ වගේ දැනකට එකතු වෙන්න පුළුවන්ද ප්‍රාර්ථනාවක් නැතුව අපිට වගේ නිවාඩු හම්බ වෙනවද ප්‍රාර්ථනාවක් නැතුව අපිට සංවිධානය කරන්න පුළුවන්ද එහෙම සංවිධානයක් කරලා ඉලංග මේ ඒ ඒ ප්‍රාර්ථනාවට බයින් එක වටිනවද? ඒ ප්‍රාර්ථනා විචේචන කරන්න අපිට අයිතියක් තියනවද? ඒ සංවිධානය පිළිබඳව ඔය කරුප් මගුලෙන් තමයි මෙතන මේ જાතිය කරගත්තේ දැන් මෙන්න රිස්ට්‍රික්ට් එක පටන් අරගත්තා මේ පස්වෙනි එක කියලා අපි මේක අගේ ආඩම්බරය කරනවාද නැත්නම් මේ හට පටන් ගත්ත රිට්‍රීට් එක ඇතුළතදී ආයේ මේ වගේ කරපු මොඩකම් දෙන්නට සරියේ ආයේ මොඩකම් නොකරම් මරියේ කියලා වැඩි ඉවර කරන්න හදනවද කියන එක මම දන්නේ කොච්චර සාර්ථක වෙයිද කියලා දන්නේ මම මේ නිකන් කාරණාව කියන්නේ.